පාරන් වල එහෙම ගිහිල්ලත් නෑ නම් ගොඩක් අඩුවෙන් ගන්න. සුනීත සෝපාගල වගේ ප්‍රාමට තමයි මගේ එහෙම එච්චර දැනුමක් නෑ මට. කතා කරන්න ඕන වචන කියන්න එහෙම දැනුමක් නෑ ඇත්තට. මෙතන දැන් දැන් ඔබතුමිය මේ ඇත්තටම මෙතන අවබෝධ කරන්නේ අපි දැන් ඇත්තටම සිත කියලා දෙයක් නෑ මෙතන. සිත කියලා දෙයක් නෑ. මෙතන තියෙන්නේ ආත්මීය දෙයක් නෙමෙයි ඇත්තටම. නෑ ඇත්තටම නෑ. ඒතර මෙතන හැම දෙයක් කියලා දෙයක්වත් නැහැ. මෙතන ආත්මීය ස්වභාවයකුත් නැහැ. මෙතන නේතම් මම නේතෝ හමස්මින නේතවත් මගේ මම මගේ මගේ ආත්මය කියන දෙයක් නැහැ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා අමතරව. එහෙමයි. එතකොට රූපානිච්චතෝ අනිච්චතෝ කියනකොට බුදුන් වහන්සේ බුදුන් සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා අනිච්ඡම් බන්තේ කියලා. ඒ කියන්නේ දෙයක් තියනවා කියලා රූපයක් කියලාවත් ගන්න බෑ කියන එක. ගන්න එහෙම. මෙතන අනාත්ම ධර්මයක්. ඒ කියන්නේ අනාත්මයි. අවිඥානික නැහැ අවිඥානිකයි. අවිඥානිකයි. ඒ කියන්නේ අපි මෙතන ආත්මීය දෘෂ්ටියක් ඉන්නවා. ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඔව්. ඒතකොට ඒක දෘෂ්ටියක්. දෘෂ්ටියක් කියන්නේ සත්‍යක් නෙමෙයි. නෑ ඕක තමයි අපි මේ ලියා ගන්න දඟලන්නේ. දැන් ඕකට තමයි අපි ප්‍රතිපදාවක් හිටන් පුරන්නේ. ඉස්සල්ලා අපි දැනගන්න ඕනේ ධර්මයේ තුල ඒක ඇත්තටම කොහොමද මේ හිත හැදෙන්නේ කියන්නේ. හිත හැදෙන හැටි දැනගත්තොත් තමයි අර විඥාව හැදෙන හැටි දැනගත්තොත් තමයි ඒ විඥාව ඒ කියන්නේ මැජික් වල මැජික් නැති වෙන්නේ. මැජික් කරන හැටි දැනගත්තොත් තමයි. ඉතින් ඒ වගේ මේ මායාව මේ සිත මායාව හැදෙන හැටි හොඳින් මෙනෙහි කරොත් ඒක අවබෝධ වෙනවා මේක එහෙම දෙයක් නැති බව. ඔව් ඒ කියන්නේ මේ දෙයක් කෙනෙක් පුද්ගලයෙක් දෙයක් මොනවත් නැති බව. ඔව්. මෙතන තියෙන්නේ අපිට දැන් මේ මොහොතේ ඔව් සංකාරය සංකාර කියන්නේ ඇත්තනම දැන් අපි කතා කරන හැම නමම සංකාරය. සංකාරෝ. කතා කරන හැම නමම සංකාරය. එතකොට මේ සංකාර කියන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි සිතුවිල්ල. සිතුවිල්ල. එහෙම සංකාරයක් කියන්නේ දැන් අපි දාගෙන තියෙන දැන් අපිට අතට ඔබතුමියගේ අතට මොකක්ද හවු වෙන්නේ? අත තියලා තියෙන ආ අත තියලා තියෙන මොකේද අත තියලා තියෙන්නේ ඒ කියන්නේ අත ඒ කියන්නේ දැන් ඔය අත අත තියාගෙන ඉන්නේ කොතනද ඔය මේසයකට මේසයට. ඒකට මේසයක් කියලා දෙයක් නේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මේසයට අත තිබ්බා කියලානේ. ඔව්. නමුත් ඇත්තටම අතට දැනෙන තදගතියන්නේ. තදගතියයි. තදගතිය මේසයක් තිබුණේ නැහැ. ඔන්න ඔය වගේ මේස කියන්නේ සංකාරයක්. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. එහෙමයි. අපි අසුරු කරන්නේ චිත්තේ නියති ලෝකේ කියන්නේ සිත තුළ සිත තුළේ තමයි අපි අපි හිතින් එළියට ඇවිල්ලා නැහැ. අපේ මේ කතා කරන හැමදේම තියෙන හිතක. එහෙමයි. මේස පුටු ඇඳන් ඔක්කොම තියෙන හිතක. එහෙමයි. බාහිර එකක් නෙමෙයි. බාහිර මහ භූත. බාහිර මහ භූත අපිට පේන්නේ නැහැ. එහෙමයි. ඒතකොට අපිට පේන්නේ හැමතිස්සෙම අපි හිතන එකක් තමයි අපි දාන්නේ මේසයක් පුටුවක් ඇඳක් ඉරක් හඳක් ගෙයක් දොරක් ගහක් කොළක් කොම අවිලා හිතක තියෙන්නේ. හිතක තියෙනවා. ඒවා කලින් දාගත්ත શબ્ද ටිකක් තියෙනවා ඔය හැඩතල වලට. ඒක තමයි අර කියන්නේ පුංචි දරුවා මේ ලෝකේ ඉපදිලා අම්මගේ අඩතල එනකොට අම්මා කියලා කියනවා. බාහිරින් පුතේ මේ අම්මා කිව්වාම ඒ අම්මා අම්මා කියන එක શબ્දයට ගැට ගැහෙනවා. මේ මේ වර්ණයට හැඩතල වලට ගැට ගැහෙනවා શબ્දේ. එහෙමයි ෆ්ලෑන්. ඕක තමයි සිත කියන්නේ. ඒක තමයි සිත කියන්නේ. පටිච්ච සමුප්පන්න වෙනවා කියන්නේ අපි මේ සංඛාර අපි මේ සම්මුති නාමයක් ප්‍රඥප්ති නාමයක් හැදිලා තියෙන්නේ ওই සේරගෙම එකතුවෙන්. ඒ කියන්නේ මේක කියන එක හැදිලා තියෙන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස සියල්ලගෙම එකතුවෙන්. සංඛාර ඒ කියන්නේ ප්‍රසාදය හැදිලා තියෙන්නේ. චක්කු ප්‍රාසාද රූපයක් හැදෙන්නේ. එතකොට චක්කු ප්‍රාසාද රූපයක් හැදෙන්නේ නැහනේ. තින්න සංගති පස්සෝනේ. ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. ආලෝකයක් බාහිර හැඩතලයක් ගසත් නිසා වැටෙන ප්‍රතිබිම්බයක් ඒ කියන්නේ කණ්ණාඩිය වැටෙන ප්‍රතිබිම්බය වගේ ප්‍රසාදයක් ඒ මොහොතේම ස්පාක් වෙලා නැති වෙන එකක් තියෙන්නේ. හටගන්නේ ඒක. අවුත්වා සම්භූතං උත්තානම් භවිෂ්‍යත නැතිවීම හට ගන්න. ඒතර නැතුව නිරුද්ධන ස්වභාවයක් තමයි ඒක තියෙන්නේ. එතන නැහැ ආත්ම කතාව. නෑ. දැන් ඒතකොට මේ හිත වර්ණසිත කියන එක ආලෝකේ නැත්තන් නැහැ. එහෙමයි. අන්ධකාරය පේන්නේ නැහැ එහෙනම් ඒක ආලෝකයට අයිති. ඔව් ඒක තියෙන්නේ ඇඟ ඇතුළේ කියලා පනවන්න බෑ. නෑ. බාහිරත් අයිති. බාහිරට බෑ. කොටසක් බාහිර බාහිර නැත්තම් ආලෝකය නැත්තම් පේන්නේ නැහැ. ශබ්දයක් නැත්තම් ඇහෙන්නේ නැහැ. එහෙමයි. ඒතකොට හැමතිස්සම මේ ශබ්දසිත බාහිරට අයිති. එහෙමයි. පේන හිත ආලෝකයට අයිති. එළියට අයිති. එහෙමයි. අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පෙන්වන්නෙත් ඒකයි. මෙතන බාහිර මේ සිත පනවන්න බෑ තනක. සිත ඇතුළේ කොහොම පනවන්න බෑ. ඒ මොහොතේ ඇති වෙන සිද්ධියක් විතරයි. එහෙමයි. ඒ මොහොතේ එතනම ඇති වෙලා නැති වෙනවා. පවතින්නේ නැහැ. ඒක මොහොතේ තියෙන්නේ. ඒක මොහොතේ එක ෂණයේ තියෙන්නේ. එහෙමයි. ෂණයක්වත් පවතින්නේ නැහැ. පවතින්නේ නැහැ. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ, අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ. මේ මොහොතේ මේ සිතත් හටගෙන නිරුද්ධ වෙලා. ඒකත් අතීත සංඥාවක්. පොත කියන්නේ කලින් ගාච්ඡ සද්දයන්නේ. එහෙමයි. සද්දේට හැඩතලේ ගැටුණාම සිත කියනවා. එහෙමයි. සද්දේට හැඩතලයක් නැතුව සිතක් එන්නේ නැහැ. සබ්දයක් විතරයි සිතක් එන්නේ නැහැ. සබ්ද සබ්ද විතරයි. ඒත් ඒක හැඩතලයක් තමයි අපි අපි ගන්නෙ හැමතිස්සෙම. දැන් අම්මා කිව්වහම කෝල් එකක් දීලා සබ්දයක්නේ. නමුත් අපිට හැඩතලයක් තියෙනවා අම්මා කිව්වා. ඔව් හැඩතලයක් තියෙනවා. අපේ ඔබතුමියගේ කෝල් එකක් දීලා අම්මා කිව්වා ඔබතුමියට ඔබතුමියගේ අම්මාව මැවුනට ඔබතුමියගේ මිත්‍රයෙකුට කෝල් එකක් දීලා අම්මා කිව්වට ඔබතුමියගේ අම්මාව මැවෙන්නේ නැහැ. එයාට එයාගේ අම්මගේ හැඩතලෙ එන්නේ. එතකොට තේරෙනවා මේක කෙනාගේ එතන එතන සිත කියන එක හැඩතල වලට શબ્ද ගැට ගැහෙන එකක්. එහෙමයි. ඒක එතකොට ආත්මීය දෙයක් නෙමෙයි. දැන් 아무ත් අපි මේ මොහොතේ අපිට මේ දැන් මේ සත්‍ය අපි දන්නවා. බාහිර දෙයක් නැති බව දන්නවා පොත කියලා අපි ඒක හිතින් හදාගත්ත බව දන්නවා. දැන් ඔබතුමිය දන්නවා. ඔබතුමිය දන්නවා දැන් බාහිරත් දෙයක් නැති බව දන්නවා. හිතෙත් දෙයක් නැති බව දන්නවා. එහෙමයි එතන හතන්ගේ නිරුද්ධ වෙන බව දන්නවා. එතන නිකන් අර ස්වභාවික සංසිද්ධියක් තියෙන කියලාත් දන්නවා. දන්නවා. දන්නවා කියන්නේ දැනුමක්. දන්නවා කියන්නේ දැනුමක් තියෙනවා. සත්‍ය ඥානෙ තියෙනවා. සුතවත් භාවයේ තියෙනවා. සුතමය ඥානෙ. එතකොට අපිට දැන් දැන් අපිට දැනුම තිබ්බට අපේ දැන් ලෝකෙ ඇත්ත වෙලා නැති. දැන් මම බාහිරට යන්නේ නැති විදිය කියන්නේ මේ සිත සිත දැකලා තියෙනවා. ඒ කියන්නේ දැන් හිතේ වෙන සිද්ධියක් බාහිර ප්‍රතිබිම්බයක් කියලා මම දකින්නේ. ඒ තේරම සිතුවිලිනේ මෙනෙහි කරනවානේ. ආ ආ ඔය ඔය ඔය කරන්නේ හිතන එකනේ. එහෙමයි. ඒතකොට ඒකත් සිතුවිල්ලක්. එහෙමයි. ඒක සිතුවිල්ල නිවන් දකින්න බෑනේ. බෑ නිවන් දකින්න. එතකොට ඔය සිතුවිල්ල නිවන් දකින්න බැරි නම් ඒකත් හිතන එකක්ම නම් එක මානසිකාරයක් නම් ඒකත් අයිති වෙන අවිද්‍යා භූමියටනේ ලෞකිකනේ. ලෝකෝත්තර භූමිය නෙමෙයි. ලෝකෝත්තර භූමිය කියන්නේ ඒක නෙමෙයි. හිතන එක නෙමෙයි. ප්‍රායෝගික වීමෙන්. හිතන එක නෙමෙයි. ඒ කියන්නේ සිත හිතලා නිවන් දකින්න බෑ. බෑ සම්මාත ඒකද. දැන් එතකොට එහෙමනම් මෙතන අපිට කරන්න පුළුවන් දේ තියෙන්නේ සිත සිත කියන මායම ඇතුලේ. ඒ කියන්නේ අපිට මේ සත්‍ය දකින්න එක අපි සත්‍ය දැක්කොත් තමයි විඥානය අනිදස්සන වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ හැම මොහොතේම සිතට එන අරමුණනේ සිත කියන්නේ. දැන් අරමුණක් ඔබතුමියට එනවනේ හැම මොහොතෙම. හුස්ම වැටෙනකන් සිතක් ඇති වෙලා නැති වෙනවා. ඒක නැති වෙන්නේ සිත කවදාවත් නැති වෙන්නේ මරණ ඒ කියන්නේ පංචස්කන්ධයේ පොළොවට පස් වෙන මොහොත වෙනකන් සිතක් ඇති වෙලා නැති වෙනවා. ඒක නැති වෙන්නේ දැන් මේ මේ ඇවිලා සිත සිතුවිලි වලින් නිවන් දකින්න බෑ කියන්නේ ලොකු කතාවක්. ඒ කියන්නේ අපිට මේ කපුටා කියන්නේ කවදාවත් නැති වෙන්නේ පොත කියන්නේ කවදාවත් නැති වෙන්නේ මොකද අපි අඳ වෙන්නේ නැහනේ. ඒක නිසා පොත හැමදාම පේනවා. අපි බීරි වෙන්නේ නැහැ නේ. ඒක නිසා කපුට හැමදාම කපුට කියන શબ્දෙත් එනවා. එහෙමයි. ඒතකොට ඒක සිතුවිලි මායිම ඇතුලේ නාම රූප තියෙනකන් ඒ නාම රූපත් එක්ක ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි මෙතන සිතුවිලි වලට ආйти නැති වෙනම වෙනම අවධියක් සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්න නම් අපි මේ සිතේට සත්‍ය පෙන්වන්නම ඕනේ. මේ එන අරමුණේ සත්‍ය දකින්නම ඕනේ. ඔව් ඒ සිතිවිලි එනවා එන්නේ කියන්නේ දකින දැන් හැමදේම කියවන ඔය කියනකොට ඒව ඇත්තටම මේ වැඩ හරයක් නෑ ඒක ඒ වෙලෙම ඒ වෙලෙම දකිනවා ඒ කියන්නේ මේ සිතිවිලි එනකොට දැන් දකිනවා කියන්නේ මෙතන මෙනෙහි කරනවනේ ඔබතුමී ඒ කරන එක හරි යථාභූත ඥාණයෙන් දකිනවා ඔව් එහෙම දෙයක් නැති බව දකිනවා ඔබතුමී ඒ ඒ ප්‍රතිපදාව තුළ ඒ සිතේ සත්‍ය දකින්න පුරුදු වෙලා තියෙනවා දැන් ඔව් ඒ ඒ වෙලාවට ඔව් ප්‍රතිපදාව තුළ ඔබතුමී ඔබතුමී කටයුතු කරන්න උත්සාහ කරනවා එහෙම වීරය ගන්නවා සිතට සත්‍ය පෙන්වන්න. එන අරමුණේ සත්‍ය දකින්න දැකලා මිදෙන්න. ඒක හරි. හරි එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න. ඒක ඔබතුමිය කොයිතරම්ද එතන හොඳින් දක්ෂ වෙන්නේ? දැන් අපිටම සද්දයක් එනවා. කපුටෙක් කෑ ගහනවා. නමුත් කපුටෙක් කෑ ගහනවා කියන සද්දෙත් එනවා. කපුටා කියලාත් දන්නවා. හැබැයි ඔළුව හරවලා බලන්න යන්නේ නැහැ. අපිට ඇත්ත කරගන්න යන්නේ නැහැ. ඔන්න ඔතන ලොකු භාවනාවක් තියෙනවා. විදර්ශනා භාවනාවේ දියුණු තනක් තියෙනවා. ප්‍රතිපදාව තුළ දැන් ඊට පස්සේ පොළොව බලනවා. පොළොව බලනකොට එක පොළොව කියන්නේ හිතමනේ. හිතමයි. එතකොට පොළොව කියලා බාහිර පොළොවක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කකුල කියන්නේ හිතමයි. කකුලක් හම්බ වෙන්නේත් නැහැ. එතකොට ඇවිදිනවා කියලා දෙයක්වත් නැහැ. ඒකත් අපි විඥාණයෙන් හදාගත්ත එකක්. සංකාරය ප්‍රඥප්තිය. එතකොට පොළොව කියලා දෙයක් නැහැ. කකුල කියලා දෙයක් නැහැ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. නමුත් මෙතන ක්‍රියාවලියක් පේනවා. අර ඉරුදේ යනවා වගේ තමයි එතකොට. අවබෝධයෙන් අවබෝධයෙන් ඇවිත් සක්මන් කරන්නේ. සක්මන් කරනවා කියලා දෙයක් නැහැ. අවබෝධයෙන් ක්‍රියාසිත තමයි. එතකොට යමතිසම ක්‍රියාවලිය පේන ගන්නවා. සිතවිලි වලට අයිති නැති ක්‍රියාවලියක් පේන ගන්නවා. අන්න එතනට තමයි ඒ ඒක ඇවිල්ලා මානසිකාරයන්නේ කරන්නේ. ඔතන යථාභූත ඥාණයෙන් දකින්නවානේ ඔය. සත්‍ය දකින්න එකක්නේ කරන්නේ. ඒක මානසිකාරය. සවිතක්ක සවිචාරය කියන්නේ ඒකයි. දකින්නවා. දකින්නවා දැන් සත්‍ය දකින්නවා. එතකොට විඥානය අනිදස්සන වෙනවා. පීඩන තර නැති වෙනවා. ඒකට හරි. එතකොට ප්‍රතිපදාව හරි. දැන් යන පාර හරි. ওই විදිහට යන්න ඕනේ. හැබැයි යනකොට තව දෙයක් සිද්ධ වෙනවා. මොකක්ද ඒක හිතනකන් නෙමෙයි. සිතුවිලි වලට කරන්න පුළුවන් දේ ඔච්චරයි. හිතලා කරන්න පුළුවන් දේ ඔච්චරයි. ඉතුරු දේ හිතලා කරන්න බෑ නිවන් දකින්න එක. ඉතුරු දේ තමයි ඥානස්ස ඥායස්ස අධිගමයි කියන්නේ. ඥානය අවදි වෙනවා. ඔබතුමියටම දැනෙනවා අවදියක් එනවා. ඒ සිහියක් එනවා. ඔබතුමියටම ඔය ඔය සිතවිලි වලටවත් සිතටවත් කිසි දෙයකට අයිති නැති මොකද්ද සංඛාරව ලෝකයෙන් මිදුණු ස්වභාවයක අවදියක් ඇති වෙනවා. ඒකයි හීනේ නැගිටිනවා කියන්නේ. ඒකයි අවදි වෙනවා කියන්නේ. ඒකයි මොහොතට අවදිය කියන්නේ. මොහොතට අවදිය කියන්නේ සිතවිල්ලක් නෙමෙයි. ඒක හිතලා ගන්නත් බෑ, හිතලා කරන්නත් බෑ. ඔතන ඔක්කොම නාම රූප සීමාව ඇතුලේ ලෞකික භූමිය ඇතුලේ සිතවිලි තියෙන්නේ. හිතන කිසිම දෙයක් මොහොත තුල නැහැ. කාලයක් නැහැ. ආලයක් අවකාශයක් මොකුත් මෙතන හම්බ වෙන්නේ ඒ කියන්නේ මෙතන මෙතන මොහොතට යන්නේ මොහොතට අවදිය කියන්නේ මොහොත පමණයි. ඒ තුල කිසිවක්ම නැහැ. මෙතන ගන්න පුළුවන් අපි නාම රූප වලට පණවන්න කිසිම හැකියාවක් නැහැ. එතන ඥානය කියන්නේ විඥාන නෙමෙයි. එතන ප්‍රඥාවෙන් තමයි මෙතනට අවදිවන්නේ. ප්‍රඥා භාවිතබ්බ විඥානම් පරිඤ්ඤය කියන එක තමයි. ඒ අර සත්‍ය දකින්න එකයි ප්‍රඥාව කියන්නේ. අතාබුදු ඥාණයෙන් සත්‍ය දැකලා මිදෙන එකයි ප්‍රඥාව කියන්නේ. නමුත් ප්‍රඥාවෙන් මේ සත්‍ය දැකලා මිදෙන මිදීම තුළ මේ දැනෙන දැනීම අවදියයි. ඒ අවදිය ප්‍රඥාව නෙමෙයි. ඥානයයි. උද්‍යප්ප ඥාන, වාය ඥාන, වයතු වයතු වට්ටා ඥාන, මුඤ්ඤුත කම්මිතා ඥාන, ආදීනවන පස්සනා ඥාන, පටිසංකා ඥාන, සංකාර උපේක්ෂා ඥාන කියන මේ ඥාන අවදි වෙන්නේ මේ මේ සත්‍ය දකින්න කෙනාටයි. හැබැයි ඒක හිතලා ගන්න බෑ. ඒක ඔබතුමියට ඕන වෙලාවට ඕනයි කියලා රහත් වෙන්නත් බෑ. එහෙම වෙන්නෙත් නෑ. නමුත් මේ මාර්ගය තුල ඒ සබහා දහම තුල ඔබතුමියගේ මේ සිත දැකීමේ ඊතර තියෙන දක්ෂතාවය අනුවයි මේ අවදිය කියන එක ඇති වෙන්නේ. හැබැයි ඒක ඔබතුමියම සිහියක් අවදි වෙනවා ඔබතුමියටම දැනෙනවා යන්තම් හරි මුලින් මුලින් ඒ සිතුවිලි වලට අයිති නැති අවදිමත් ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඒ ස්වභාවය දැනෙන්න ගන්නවා. ඒ තුල කිසිවක් නැහැ කියන්නේ පාවෙන තරම් නෙමෙයි. මේට වැඩිය හොඳට මේතිය මේක පේනවා, දකින්න දැක්මක් අවදිය කියන්නේ. හීනෙන් අවදි වෙනවා කියන්නේ හොඳ සිහියක්. තියෙන සිහියටත් වැඩිය හොඳින් අවදිමත් සිහියක් මේ ඥානය කියන්නේ. එකක් ඇති වෙලා නැති වෙන බව දැනේ ඥානයක් අවදි වෙනවා කියන්නේ. මේ පාවෙන එකක් මත් වෙන එකක් එහෙම එකක් නෙමෙයි. සිතක් නැති එකකුත් නෙමෙයි. සිත ওই විදිහටම තියෙනවා, ওই විදිහටම ওই දේ වෙනවා. මේ අවදිය කියන්නේ සිතට අයිතියක් නැහැ සිතට සම්බන්ධයක් නැති සිතේ මිදුණු ස්වභාවයකට අවදි වෙනවා සිතේ මිදුණු ස්වභාවයකට අවදි වෙනවා කියන්නේ සිත නෑ නෙමෙයි සිතේ විදිහටම තියෙනවා මේක මහා දියුණුවක්. මේ තමයි නිවන් දකින්න එක. මෙතන යන්තම්ද පොඩ්ඩක්ද එතරයි සෝතාපන්න. එතනයි දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්න කාමේ සුවිනේය ගේද නහිජාතු ගබ්බසෙයම් පුරේති කියන්නේ මෙතනටයි. මෙතන සසර කතාවම අවසන් වෙන තැන. මෙතන අවදිය කියන එක සිතුවිල්ලක් නන් නෙමෙයි. කවදාවත් සිතුවිල්ලට ගන්න බෑ. හිතලා කියන්න ගියත් හරියන්නේ නැහැ. ශුන්‍යතාවය කියලා හිතලා ගත්ත ශුන්‍යතාවය කෙනා ඉන්න ඒකත් හරියන්නේ නැහැ. මෙතනට කතා කරන්න පුළුවන් වචනයක් නැහැ. ඇත්තට මේ අවදිය සාන්දිටිකයි. හැබැයි මෙතන දෙයක් තියෙනවා අවදුණු ස්වභාවය ඇතුලේ ස්වභාවය Tamanට සාන්දිටික වුණාට ඒක දැනන ස්වභාවය තුළ මහා පරිවර්තනයක් සිදු වෙනවා. ඒ පරිවර්තනය තුළ ඇත්තටම ඒ ස්වභාවයට අවදි වීම තුළ කෙනෙක්ගේ අදහස් නැති වෙනවා. පුජ්‍යල අදහස් නැති වෙනවා. ඒ අදහස් වල ප්‍රකාශන පවා වෙනස් වෙනවා. ඒ ඒක බාහිරට හොයන්න බෑ. කෙනාට සාන්දිට ඒක ධර්මය ආબોධ වුණු කෙනෙකුට මේ කෙනාගේ ඒ සියල්ල පේන්න ගන්නවා. ඒක නැතුව වෙන කෙනෙකුට දකින්න හැකියාවක් නැහැ. ධර්මය ආબોධ වුණු කෙනෙකුට පමණයි ඒ ඒකේ ඒ ස්වභාවය දකින්න හැකියාව තියෙන්නේ. කෙනෙක්ගේ ඒ පරිවර්තනත හැකියාව ඒ කෙනාට අර කෙනා දකිනවා මොකද ඒ කෙනා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඒක දකින නිසා. එහෙමයි. ඉතින් ඒක හිතලා කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමයි සර්. ඥායස අධිගමය නිබ්බාන සත්‍ය ක්‍රියාව කියන එක එහෙම නැත්නම් මේක සත්තානම් විසුද්ධියයි කියන එක මෙතන තමයි විසුද්ධිය තියෙන්නේ. මෙතන ප්‍රභාස්වර සිත අවදි වෙන්නේ සත්තානම් විසුද්ධියයි කියන තැනින්. ඒක අතිශය දියුණුයි අතිශය ගැඹීරයි ගැඹුරුයි. හැබැයි අද සමහර වෙලාවට මේක හරි වැරදි විදිහට අල්ලගෙන සමහර මේක ගැන ආ මම අවදි වෙලා ඉන්නවා කියලා කියන්න යනවා. හරියන්නේ නැහැ. ඔරුව පෙරලිලා අවදි වෙන්න තිබුණා නම් ඒකත් නැති වෙලා යනවා. ඒකට හේතුව ඒක කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් එක තමයි නිවන් දැක්කා කියන්නේ කවුරු හරි කෙනා නැහැ කියන එකයි. ඒ අවධිය තුල ආර්යයන් කියන්නේ සබහා දහමයි. එතන නමක් කියන්න බෑ රූපයක් තියෙන්න බෑ. එන කවුරුවත් මම රහත් කියලා කියනවා නම් එතන රූපයක් යා පෙන්නන නම් එයා රහත් වෙලත් නැහැ අවදි වෙලත් නැහැ. එයා ඔරුව පෙරලිච්ච කෙනෙක්. ඔරුව පෙරළුණු කෙනෙක් විතරයි කවුරු හරි කිව්වොත් කියන්නේ මම රහත් කියලා. කවුරු හරි කෙනෙක් ඵලයක් ඔළුවේ තියාගෙන හිටියොත් එයා rahat වෙලත් නැහැ. මොකද එයාගේ ඔළුව පෙරලිලා තියෙන එතනින්මයි. මොකද මෙතන කෙනෙක් නැහැ. කවුරු හරි කිව්වොත් මම නැහැ කියලා අන්න එයා අවදි වෙලා. මම නැහැ කියන්නේ ආට රූපයක් තියෙන්න බෑ. රූපයක් පෙන්වන්නවත් බෑ. එයා කොහේ රූපයක් දාලා පෙන්නුවොත් මේ මම මම තමයි මේ ඵලයට අවිලන කියලා එයා කවදාවත් ඒ ඵලයක නැහැ. එහෙමයි. මෙත අතිශය ගැඹුරුයි ගැඹීරයි ආර්යයන් කියන්නේ ආර්යයන් දෙදෙනෙක් සමානයි. ආර්යයන්ලා දෙන්නෙක් කියලා නෑ ප්‍රභාදාමයි ආර්යයන් කියන්නේ යමද්ද ඉස්සරහා තියෙන හුලඟද ඒ හුලඟ තමයි තමන් තමන්ගේ ඉස්සරහා ඉන්නේ හතුරෙද්ද තමන්ට බනිනවද එයා එයා තමයි තමන් එයාට ආදරය කරන්න එයා තමන් මහා මෛත්‍රිය තියෙන ඔතනයි ඔතනයි බුද්ධ ස්වභාවයට අවදිවන්නේ ඒ බුද්ධ ස්වභාවය තුල ආත්ම දෘෂ්ටිය පුජ්‍යලයක් කෙනෙක් නෑ දසබාදාමයි එතනයි තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියන්නේ. එතන ඒ කෙනෙක් පුජ්‍යලයක් නැති ස්වභාවයේ මහා අවදිය තුලයි මේ හැම කෙනෙක්ගේම අභ්‍යන්තරයේ සංඥා නිරෝධයන්නේ ඔන්න ඔය අවදිය තුලයි. ඔය අවදිය තුල ආශ්‍රව කෙලෙෂය වෙන්නේ. ඔය අවදිය තුලයි අතර මෙතනට අවදි වෙන්නේ තුබ්බේන වාසානුස ඥානයේ චතුප්පාත ඥානයේ ත්‍රිවිද්‍යයි සියල්ලම එක තැනයි තියෙන්නේ. ඒ අවදිය තුලයි තියෙන්නේ. එහෙමයි. කෙනෙක් පුජ්‍යලයක් නැහැ. සබහාදාම පමණයි. ඒ සබහා දහම තුල ආර්යයන්ලා දෙන්නෙක් දෙදෙනෙක් නෙමෙයි එක්කෙනයි. මේ බණ කවුරු කිව්වත් එකයි. ධම්මදින්නා කිව්වත් එකයි. මේක සරියුත්තිමිය කිව්වත් එකයි බුදුන් වහන්සේ දේශනා කළත් එකයි. ආර්යයන්ලා සමානයි. ආර්ය භූමිය සමානයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ අවදි වෙන්නේ බුද්ධ ස්වභාවයටයි. මේ අවදි වෙන සෑම කෙනෙක්ම බුද්ධ පුත්‍රයෙක් වෙනවා. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේක ලොවට හෙළි කරපු නිසා උන්වහන්සේ බුද්ධ බුදුරජාණන් වහන්සේ වෙනවා. අනිත් සියල්ලම ශ්‍රාවක බුද්ධ එහෙම නැත්නම් බුද්ධ පුත්‍රයින් බවට පත්. හැබැයි මේ බුද්ධ ස්වභාවය එකමයි. හැමෝම අවදි වෙන එකම ස්වභාවයකටයි. ඒ ස්වභාව දහමයි. ඒ තුල රූපයක් නැහැ. නාමයක් නැහැ. නාම රූප නැති තැනක් ස්වභාව දහමක්. හමන්නේ මොන සුලඟද, ගලන්නේ මොන ගගද, වහින්නේ මොන වැස්සක්ද සියල්ල සමානයි. ඒ තමයි. Taman දකින්න පුළුවන් නම් ඒ අවධිය තුලයි Tamanට ඒක දැනෙන්නේ. අවධිය තුල දැනෙනවා මේ මේ අවධිය තුලයි ඒක දැනෙන්නේ. අවධිය තුල දැනෙන දැනීම ඒකයි කාටවත් කියන්න බෑ කියන්නේ. ඒ තුල කෙනෙක් නැහැ. ඒක අද ගොඩක් අය කියන්නේ යනවා ආත්ම දෘෂ්ටිය තුල ඉරලා තවත් ආත්මේ වැඩි කරගෙන ආත්ම සංඥාව තවත් ඝන කරගෙන මම රහත් කියලා. එහෙම නැත්නම් මම ඵලයකට ඇවිල්ලා කියලා. කවදාවත් ඒ අයට ඵලයක්වත් ඔය කියන කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එතන එහෙම දෙයක් නැහැ. එහෙමයි. මේවා අපි දාගත්ත පෘථග්ජන භූමිය තුළ දාගත්ත නම් ලිස්ට් එකක් තියෙන්නේ. ආර්ය භූමිය තුළ ওই නම් ලිස්ට් එක නැහැ. එහෙමයි. ඔක්කොම ලෞකිකයි ඔය කියන හැම වචනයක්. එහෙමයි. වචන සියල්ල ලෞකිකයි කිව්වේ ඒකයි. එහෙමයි ස්වාමී වහන්සේ මේ මං ඊට පස්සේ මම දැන් ඒක ඒ අවධිය තුල නැවත ඇත්තම කෙලස් වලට ඉඩක් නැහැ. එතන තියෙන ක්‍රියාසිතක්. ඒ සමයි සැබෑම ක්‍රියාසිත. දකින්න අසීරුයි. ඒක සාන්දිටික Taman තමයි. සියල්ලේ මිදුණු බව තාන් Taman තමයි තාන් නැවත උප්පත්තියක් නැහැ. නහි ජාතු ගබ්බසේයම් පුණ්ඩරේති. ඒ සබා දාම එතනින් දිය වෙලා යනවා එච්චරයි. එයා මේ සිත තියෙද්දිම මැරලා ඉවරයි. ඒකයි සෝපටිශේෂ නිබ්බාන කියලා කියන්නේ. සර්වේ පොළොවට පස්සන එකයි අනුපටිශේෂ නිබ්බාන. එච්චරයි. කතාව එතනින් ඉවරයි. අපි අපේ මරණයයි මේ හොයාගෙන යන්නේ. එහෙමයි ආරය මරෙන්න මැරෙන්න කාලේ මරණය අත්විඳීමක් තමයි සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන්නේ. තණ්හක්කයෝ නිබ්බානෝ සලායතන නිරෝධෝ නිබ්බානෝ භව නිරෝධෝ නිබ්බානෝ සියල්ලම එකමයි. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනකම් මේක වෙන්නේ නැහැ. අවිද්‍යා ආශ්‍රේෂ විරාග නිරෝධෝ කියන්නේ ඒකයි. ඒකයි දස සංයෝජන වල අවසානයේ අවිද්‍යාව ඇතිතා සංයෝජන ධර්ම සසරට බැඳෙන ධර්ම තියෙනවා කියන්නේ. ඒකයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියලා. මේ අවිද්‍යාව ප්‍රහීණයෙන් තමයි සියල්ල ප්‍රහීණයි. ඒ කියන්නේ සත්‍ය. අපි මේ හොයන්නේ සත්‍ය. අන්ධකාරයේ ඉපදිලා අන්ධෙක් වගේ ඉපදිලා අන්ධකාරයේ ඉඳලා අන්ධෙක් වගේ මැරිලා යනවද? නැත්නම් මේ සතා සිව්පාව වගේ මුකුත් නොදැන මැරිලා යනවද? නැත්නම් මේ සත්‍ය අවබෝධ වෙලා සත්‍ය අවබෝධය තුළ සදාතනික සෝයටපත් වෙනවද? එච්චරයි. මෙතන එහෙම දෙයක් නැහැ. සදාතනික සෝයක් කියලාවත් දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ Nirodhe තුල ආසවක්ඛ්‍යා ඥානය තුල සියල්ලම ෂය වෙනු තැන ස්වභාවයෙන් බවට පත් වෙනවා. එහෙමයි. ආර්යමාස. එයි නිවන් මාර්ගය. ඔව්. එතකොට ආර්යමාස මම දැන් ඒ මම එතකොට මේ කොහොමද මම කරගෙන යන්නේ දැන් මම මේ වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. ඔබතුමියට කරන දේම තමයි කරන්න පුළුවන්. ඔව් මම යන මාර්ගේ හරිනේ. ඔබතුමිය යන මාර්ගේ හරිද කියනක ඔබතුමියටම දැනෙනවා. ඔබතුමිය ඒ ඒ ඒ තුල යම් දියුණුව ඒ තුල තියෙන්නේ ඇත්තටම සිතුවිලි අඩු වෙනවද කියලා දැනෙන්න ඕනේ. සිතුවිලි අඩු වෙනවට දැනෙන්න ඕනේ. එතකොට තමන්ට ඒවට බැසගෙන තියනවද කියන එකයි එකෙන් බලන්නේ. ආත්මය ඝන වෙලාද? ආත්ම සංඥාව දිය වෙනවද? ඒ කියන්නේ තමන් තමන්ව ඉස්මතු කරන්න යනවද? මේ මම තමයි කරන්නේ. මේ මම තමයි කළේ යමක් කරාට පස්සේ මම මම කියන භාෂාව ගොඩක් වෙලාවට තමන්ග තමන්ට තමන් කණ්ණාඩියෙන් බලනත් රූපෙ දිහා ඇලීමෙන් බලනවද? චන්දරාගේ වැඩි වෙනවද අඩු වෙනවද? අන්න ඒ තුලයි තමන්ටම සාන්දිටිකයි තමන්ම තමන්ටම දැනෙනවා මේ සියල්ල දිය වේගෙන යනවා කියලා. තමයි ඒත් එක්කම තමන්ට දැනෙනවා තමන් අර අවදිය තුල මේ සිතුවිලි වලට මේ සිතුවිලි මේ දකින මේ සංකාර ලෝකෙට කිසිම සම්බන්ධයක් නැති මොකක් වූ මහා අවදිමත් ස්වභාවයකට තමන් දැනීගෙන එන ස්වභාවයක් වෙනවා. අන්න එතන තමන්ට දැනෙනවා නම් ඒකත් එක්ක මේක හැබැයි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ දකින්නේ අපි යථාභූත ඥානේ සත්‍ය දැකීම පමණයි අපිට කරහැක්කවන්නේ. අර ආසවක්ඛ්‍යා ඥානය එහෙම නැත්නම් ඒ තුලයි අරක දැනෙන ස්වභාවය තියෙන්නේ කම්පන චංචන බාහිරට තමන් ලෝකෙට කම්පණය වෙනවද නැද්ද කියන ස්වභාවය දැනි දැනි මිදි මිදි යන ස්වභාවය තුල ඒ අවදිමත් ස්වභාවය තුළ ඒ අවධිය තුළ තමන්ට මිදෙන ස්වභාවය ඒ අපිට මේ කෘතඥානය කියන එක ඒ කියන්නේ ඵල ඥානෙට ඒතන එක සබාදාමි සංසිද්ධියක් හිතලා කරන දෙයක් නෙමෙයි ඒක අපි කරන දෙයක් නෙමෙයි ඒක සබාදාමට අනුවයි සිද්ධ වෙන්නේ ඒ මිදි මිදි යාම ඒකයි සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ අපි මේ ප්‍රතිපදාව තුළ සත්‍ය දකින්න එකමයි කරන්නේ ස්කන්ධය උදය දකින්නවා කියන්නේ යථාභූත ඥානෙ සත්‍ය දකින්නයි තේ හැබැයි එතනදී අතුලාන්තයේ මිදි මිදි යන ස්වභාවයක් ඒ ආසවක්ඛ්‍යා ඥානය තුළ Tamanට සාන්දිටික වෙනවා. ඒ තුළ Tamanට අරහත්ත්වයේ කරාම ඒ ගමන යනවා. ඉතින් මේ මාර්ගයට අඩිය තිබ්බා කියන්නේ ඒ කාන්තයෙන් ඒ කායන මග්ගෝ අයම් බික්කවේ මෙයයි එකම මග. ඒ කාන්තේම නිවන කරා යනවා. එහෙමයි. මේ මාර්ගයට අය කිය සත්‍ය දකින්නවා කියන්නේ ආයි ලෝකයක් ඇත්ත කරගන්න යාට බෑ. කිසි දවසක යාට ආයි ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඉරහඳ කියලා දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. එහෙම දෙයක් නෑ ඇත්තටම. ඇත්තටම සියල්ලම අපි දාගත්ත නම් ශබ්දකට ශබ්ද ගොඩක් විතරයි. එහෙමයි. එතන තියෙන ශබ්ද ගොඩක්. රූප හැඩතල වලට ශබ්දකට ගෙච්චා. ඒ ශබ්ද හැඩතල කොයි විදිහට දැක්කහම ආත්ම කතා නැති. එහෙමයි ස්වාමී ආර්ය වංශය සමහරක් කියලා මේ බිම්බයක් විතරක් නිකන් ඒක හැදි හැදි යනවා. ඒවට නමක් දෙන නමක් ඒවල නමක්වත් නැතිව එහෙම නමක් නිකන් කතා කරනවා නමක් එන්නේ නැහැ වගේ. එහෙම කියන්න බෑනේ. මොකද අපිට මේ සාමාන්‍යයෙන් ස්වභාවයේ එහෙම කියන්න බෑ. ඒක බාහිර බාහිර එහෙම සංඛාර සංඛාර එහෙම නෑ. දැන් දැන් මොකක් හරි දෙයක් එකපාරට හැඩතලයක් එනවා. දැන් හැඩතලයක් එනවා නම් අනිවාර්යයෙන්ම නමකුත් එනවා. නම සමහරක් වෙලාවට පරක් වෙන මතක් කරලා ගන්නවා. එහෙම එන්නේ නෑනේ. එහෙනම් නොදන්නේ නිසා ඒක ඒක එහෙම කියන්නේ එතන ධර්මයේ දකින්න යථාභූත ඥාණයෙන් දකින්න එතකොට සංඛාරේ කොහොමද අපිට වර්ණයක් හරි එනවනේ වර්ණ කියන්නේ තමයි එහෙම නැති වෙන්න බෑ ඒ කියන්නේ අපි අපි දන්නා අපි ඉංග්‍රීසි භාෂාව දන්නේ ඒක වෙනම කතාවක් නමුත් අපිට ඒ හැඩතල එනවනේ ඒ කියන්නේ අපි ගාව සංඛාර අපි සංඛාරණ ඇසුරු කරන්නේ වෙන වෙන නමක් දෙන්න පුළුවන් සමහරක මේ නෑ අපි ওই වේදනා සංඥා සංකාර කියන්නේ ඒකම තමයි ওই නාමය කියන්නේ. එහෙමයි. ස්කන්ධයමනේ. ඒ කියන්නේ අපි වේදනා සංඥා සංකාර කියන්නේ අපි ඒක විඳිනවා හඳිනවා දැනගනවා කියන එකනේ. එහෙමයි. එතකොට ඒ හරහානේ අපි මේක ටෙනිස් බෝලයක්ද මේක පොතක්ද මේසයක්ද කියන එක ඒක දැනගෙන ඉවරයිනේ. අතන දැනගෙන ඉවරයිනේ දෙයක් කියලා දෙයක් වෙලා ඉවරයි. දැන් දෙයක් නැති බව දකින්න එක සංකාරයක් කියන එක සිතුවිල්ලක් කියන දකින්න එකයි. දැන් මෙතන බාහිරේනේ ඔබ ඔබතුමිය කතා කරන්නේ. මෙතන සිතුවිලි කියන්නේ සංකාරානේ විඥාන මායාව. සිතුවිලි කියන්නේ සංකාර එහෙමයි. එතකොට දැන් බාහිර කියන්නේ ඔබතුමිය ඔය කතා කරන්නේ බිම්බේ කියන්නේ. බාහිර කියන්නේ මහ භූත කියන්නේ ඔය කතා කරන්නේ. එහෙමයි. මහ භූත කතාව මෙතනදී අදාළ නැහැ. අපි අපි නිරෝධයට යන්නේ සංකාරණීය සමතේකට යන්නේ. සබ්බ සංකාර සමතේ යන්නේ. එහෙනම් අපේ සිතුවිලි පැත්තනේ මේකේ වැදගත් වෙන්නේ. එහෙමයි එහෙමයි සයන්ස්. එතකොට සිතුවිලි වලට මේකේ නම දන්නේ නැති එක වෙනම කතාවක්. හිතක් පහළලා ඉවරයි. ඒකේ වේදනාවක් තියෙන එක ඒක තියෙන සැප හෝ දුක හෝ වේදනාව ඒක ඒ කියන්නේ එතන තියෙන ඒ කියන්නේ හඳුනා ගන්න අවශ්‍ය කරන සාධක ටික තියෙනවා. එහෙමයි සයන්ස්. ඒ සාධක ටික තියෙනකන් ඒ කියන්නේ බාහිර ඇත්තක් වෙලාද නැද්ද කියන එක විතරයි වැදගත් වෙන්නේ. දැන් බාහිර දෙයක් තියෙනවා කියලා අරගෙන දෙයක් තියෙනවා නම් ඇත නැත අන්තවල ඉන්නවනේ. දැන් අපිව හඳුනන්නේ නැති දෙයක් තියෙනවා. එතකොට ඒ නමින් හඳුන්වනවා. අර කොරෝනා වගේ. කොරෝනා වෛරසය මුකුත් කවුරුත් දන්නේ නැහැ කියමු. එතකොට දන්නේ නැති දන්නේ නැති එක වෛරසය. නම නම දන්නේ නැති එක. දැන් ගහක් ගහක් දකින්න ගහේ නම දන්නේ නැහැ. එතකොට දන්නේ නැති ගහ. ඕක තමයි නාමය කියන්නේ. මොකක් හරි එකක්. ආ ඒ බාහිර දෙයක් තියනවා කියලානේ කියන්නේ. එහෙමයි. දෙයක් තියනවා කියනවා නම් එහෙනම් එයා අන්තකේ ඉන්නවා. අන්තකේ ඉන්නවා. ඒතර මධ්‍ය ඥානං කියන මධ්‍යම ප්‍රතිපදාවකුත් නැහැනේ. ධර්මයේ නැහැනේ එතකොට. ධර්මයේ තුල දෙයක් නැහැ. මේ ධර්මතාවය අති ගැඹුරුයි. මේ ධර්මතාවය තුළ මේ බාහිර කිසිම දෙයක් පනවන්නේ දෙයක් කිය. මේක ඔක්කොම සංඛාර දකින්න ඕනේ. සංඛාරක සිතුවිලි සිතුවිලි දකින්නේ ඔක්කොම. මේකත් සිතුවිල්ලක් කියලා දකිනවා. එහෙමයි සංඥා. ඔව් එකක් සිතුවිල්ලක් කියලා දකිනවා සිතුවිල්ලෙන් පළක් නැහැ කියලා දකිනවා. අන්න ඒකයි යථා විඥාණයෙන් දකිනවා කියන්නේ. හරියක් නෑ. ඔව් දැන් අපි පුද්ගලයෙක් දකිනවා නම දන්නේ නැහැ. නම දන්නේ නැතුණාට එයාට දෙයක් තියෙනවානේ එළියේ. කෙනෙක් ඉන්නවා කියලා. කෙනෙක් ඉන්න අදහසක්. ඔව් ඒක ඒක තමයි ඉතින් නම දන්නේ තියෙනවා එයාට කෙනා නැති වෙන්නේ. ආ එහෙමයි සර්. ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඔව් දැන් අපි සතෙක්ව දකිනවා ඒ සතාට නමක් දන්නේ නැහැ. සතෙක් ඉන්නවනේ කොහොමද? කෙනෙක් නැතික නැහැ. දෙයක් තියෙනවා කියන එකයි මේකේ ගන්නෙ. දෙයක් තියෙනවද නැද්ද කියන එකයි. දෙයක් තියෙනවා නම් එතන ඇත්තම අන්තයක් තියෙනවා. ඇත නැත අන්තවල ඉන්නවා. ඒ කියන්නේ එතන ලෞකික භූමිය. දෙයක් තියෙනවා. අවිද්‍යාවයි දෙයක් තියෙන්නේ. අපි දෙයක් කියලා ගන්නවා. අපිට මේ මේ පෘථිවියේ අපි ගල් කැටයක් ගන්නවා. ගල් කැටය අඳුරන්නේ නැහැ එතනක් දෙයක් නේ. ඔක්කොම හිතින්නේ හිතන්නේ. ඒ හිතට දෙයක් තියෙනවානේ. දෙයක් තියෙනවද නැද්ද කියලා විතරක් බලන්න. දෙයක් නැත්තම් එතන සංඛාර වලින් මිදෙනවා. මේ තේරම චිතුවිලි කියලා දකිනවා නම් කොහොමද දෙයක් තියෙන්නේ බාය? එහෙමයි. ඒ චිත්තේනීය ලෝකේ කියන්නේ. ඔව් ඒක එහෙනම් ඒකත් සිතුවිලි කියලා දකින්න තන බාහිරෙන් පළක් නැහැ නේ. බාහිරෙන් මිදිලානේ. එහෙමයි සර්. බාහිර දෙයක් දෙයක් නැහැ. අතරම දෙයක් ගැන කතාවකුත් නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ සිතුවිලිත් එක්කනේ. එහෙමයි සර්. මෙතන වැදගත් වෙන්නේ සිතුවිල්ල. අපි සිතුවිලි මේ සිතුවිලි සම්පසංකාර සමතේ කියන්නේ. ඒ කියන්නේ අපිට බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ සිතුවිල්ලක් නිසා. එහෙමයි සර්. ඒතකොට සිතුවිල්ලක් තුල දෙයක් නැති බවයි දකින්නේ. එතකොට සිතුවිලි සිතුවිලි වලයි එතකොට මේ අපි අපි මේ සිතුවිලි ඇසුරු කරන්නේ බාහිරක කිසිම දෙයක් අපිට ඒකන් දෙයක් කියලා දෙයක්වත් නැහැ. එහෙමයි සර් පණෝ ගත්තේ සිතුවිලිනේ. ඔව් සිතුවිලි වලින් තමයි ඔව්. කිසි දෙයක් නැහැ සර්. සබ්බ සංකාර. ඒ කියන්නේ ගන්නේ අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මින උපජ්ජිත්ත නිරුද්ධಂತಿ තේසං උපසමෝසෝ ඒ කියන්නේ අනිච්චාවත සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා කිව්වත් එහෙමනේ. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අති නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා. ඒතකොට බාහිර දෙයක් තියෙනවා. ඒ දේ මම දන්නේ නැහැ කියන එක නෝයි කියන්නේ. ඔතන ඔබතුමිය කියන්නේ එතකොට එහෙම දෙයක් එහෙම නෙමෙයි මෙතන සම්පූර්ණයෙන්ම සබ්බ සංඛාර සමතයක්. ඒ කියන්නේ සියලු සිතුවිලි ඒ කියන්නේ සිතුවිලි වලින් හැදුණු ලෝකයක් කියලා දකිනවා. ඒක දැක්මක්. ඒ කියන්නේ ඒ කියන්නේ මේ සිතුවිල්ලේ හරයක් නැහැ කියලා දකිනවා. ඔව් අපිට මේක මේක දැන් ඔව් ඔබතුමීට දෙයක් දෙයක් කියලා බාහිර දෙයක් දෙයක් පනවනවා නම් එතන ඔව් එතන ඔබතුමීට ඒක ඔක තව ටිකක් හොඳට මෙනෙහි කරන්න. ඒක හොඳට දැනේ. ඔව්. ඒ කියන්නේ බාහිර දෙයක් නැතිව ඇත්තටම දකින්න බාහිර මොනවද ඇත්තට මේ සිතුවිලි කියලා. ඒක මේක තාම දැන් වෙලා තියෙන්නේ ඔබතුමී තාම එතන ඉන්නේ එතන ඉන්නේ තාම සිතුවිලි වලින්මනේ. ඒකලෝ සිතුවිල්ලෙන්නේ ඔය හොයන්න යන්නේ. එතකොට ඕක ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒකත් දකින්න සිතුවිල්ල කියන්නේ. එතකොට දැන් තාම තාම දැන් ඔතන සිතුවිලි ඇතුලේනේ සිතුවිලි ඇතුලේ නිවන් මාර්ගක් නැහැනේ. ඒ සංඛාරනේ ඔය තියෙන්නේ ඔක්කොම. සංඛාරනේ ඔක්කොම සංඛාර. මොන දේ මොන දේ හරි බාහිර තියනවා කියලා ගත්තොත් සංඛාරයක්. දන්නේ නැති දෙයක් හරි බාහිර තියනවා කියලා ගත්තොත් සංඛාරයක්. සංඛාරයක්. ඒත් සංඛාරයක්නේ. මම දන්නේ දෙයක් තියෙනවා. ඒ එතකොට විචිකිච්ඡාවක් තියෙනවා. නිවන් දකින්න මම එතන දෙයක් යමක් තියෙනවා ඉන්නේ කියන ගැනීමක් තියෙනවා. ඔව් දෙයක් කියලා දෙයක් නැහැ කියන එකයි ඉදප්පච්චතාවය කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උප්පජ්ජා ඉදං උප්පජි ඉමස් නිරෝධා ඉදං නිරුද්ධත කියන්නේ දෙයක් කියලා දෙයක් නැහැ. මේ ධර්මතාවය තුළ දෙයක් නැහැ. මේක අතිශයින් ගැඹුරුයි. ඒකනේ අපි කියන්නේ මේ පෘථුවිය දැන් සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවියම අළු වෙලා නැත්තර නැති වෙලා යනවා නම් අභ්‍යාකාශේ විතර නම් තියෙන කොහෙද දෙයක් තියෙන්නේ. ඒ ධාතු මනසිකාරය දැන් ওই ධාත් යම් කිසි කෙනෙක් මේ දැන් ওই කායानुපස්සනාව වඩනකොට තියෙනවානේ ධාතු මනසිකාරය කියලා. ඒ කියන්නේ මහා භූත විදිහට දකින්නවානේ පටවියාපෝ තේජෝ කියලා. එහෙමත් දෙයක් නැහැ කියලා දකින්න ඒකේ කෙරොලේ ඒකේ කෙරොලේ පටවියාපෝ තේජෝ ආයෝ කියලා දෙයක් නැති බවයි දකින්න. ඒක අත්යෙන් ගැඹුරුයි එතකොට. ඉන්න අවබෝධ වෙන්නේ නැහැනවද? ඉතින් මේක එහෙම ඒ කියන්නේ මූලික අවස්ථාවේ ධර්ම ඒ ධම්මට්ටි ඥානය කියන එක අවිලා ඔය මුලින්ම ඒ එතන හොඳින් ලියා ගන්න ඕනේ තන. ඔය කායනුපස්සනාව ඒකයි ගොඩක් දැන් කායනුපස්සනාව කියන්නේ මේවා වෙන වෙන මේවා නෙමෙයි. ඔක්කොම ස්කන්ධෙමයි ඔය තියෙන්නේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික තමයි ඔය ඔය කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා බෙදලා තියෙන්නේ. අන්තිරව කියන්නේ ධම්මානුපස්සනාව කියන්නේ ආයතනයක් විදිහට සියල්ලම දකින එකයි. ඉතින් චිත්තානුපස්සනාව කියන්නේ ওই වේදනා සංඥා සංකාර ටික ගලපලා පෙන්නන එකයි. ඒ වේදනානුපස්සනාව කියන්නේ වේදනා ගලපන එකයි. ඉතින් කායනුපස්සනාව කියන්නේ එතන මුල් අවස්ථාව. ඔය දෙයක්නේ ගන්න රූපේ කියලා. රූපානිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියන්නේ ශබ්ද රූප වර්ණ රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප තේරම රූප රූප රූපනේ. රූප කියන්නේ දෙයක්. දෙයක් කියන්නේ රූප. නාම රූප ගැට ගැහෙන තන විඥානය කියන්නේ. නාම කියන්නේ එතකොට මේ සිත සංකාර පැත්තේ. ඒ කියන්නේ නාම කියන්නේ ඔව්. පනවන එක. පනවන එක. ප්‍රඥාප්තිය ඒක හදාගන්න එක. ඒක හදාගන්න එක තමයි. එතකොට නාමයේ හඳුන්වන්නේ එතනින් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ධම්මදින්න චුල්ල වේදල්ල සූත්‍රයේ. එතකොට ඒ එතන අපි හදාගන්න එකක් තියෙනවා. ස්කන්ධය හරහා හදාගන්න එකක්. එහෙමයි. ඒක තමයි ඉතින් ඒක ධර්මයේ ඉතින් මූලික අවස්ථා ටික ගලප ගන්නකොට ওই ටික එනවා. ආයත තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදිත සංජානාති යම් සංජානසා විතක්කේති යම් විතක්කේතම් විජානාති කියන්නේ අන්නේ දැන ගැනීම තමයි ප්‍රඥාප්ති නාමය කියන එක. තමයි පෙළදහම. ඔයක ඉතින් සූත්‍ර 3 4ක එකතුවකින් එන්නේ මදුපිණ්ඩික සූත්‍රය, මහනිදාන සූත්‍රය, ස්කන්ධ සූත්‍රය, උපාදාන ස්කන්ධ සූත්‍රය. ওই ටික ඔක්කොම හොඳට හොඳට හොඳට කෙනෙක් මේ ඉතින් ධර්මයේ හොඳට ගත්ත කෙනෙකුට ඔක්කොම පෙන්වන්න පුළුවන් මේ සේරම එන ඇටි. ওই ස්කන්ධය තමයි මේ සේරම පැහැදිලි කරන්නේ. ඇත්තම චිත්තානුපස්සනාව නම් හුඟක් ඇත්තම මේ අවබෝධය තුළ මැජික් වල මැජික් නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. අන්තිමටම අපි මේ හදාගන්න මායාවේ මායාව නැති වෙනවා. ඒකයි විඥානං අනිදස්සනං කියන්නේ මොකද විඥානේනේ අපි මේ දැනගන්නේ පොත කියලා. එහෙම දෙයක් නැහැ. බාහිරේම දෙයක් නැහැ. මේ සිතකනේ කියන්නේ. එහෙමයි. අපේ සිතෙන් එහාට අපිට යන්න බෑ. ඒකනේ අපි කියන්නේ හිතට තිබහා වුණාට හිතට වතුර බොන්න බෑ. හිතට බාහිරට යන්න බෑ. ඒකයි මේ හැම එකකින්ම කියන්නේ. හිතට බඩගිනි වුණාට හිතට බත් කන්න බෑ. හිතට ඇවිදින්න ඕනාට හිතට ඇවිදින්න බෑ. හිතට එළියට එන්න බෑ. මේ මේකයි මේ සංඛාරා කියන්නේ. මේ තනිකරම මේ තනිකරම මායාවක් මේ අපි අපි මේ සංඥාවක් ඇසුරු කරා. හිතට සේරම සංඥා විතරයි. ඒකයි වේදනා සංඥා කියන්නේ. එහෙමයි. සංඥාවක් විතරයි හිත ඇතුළු කරන්නේ. ඒකයි විඥානේ සංඥාවේ දැන ගැනීම. ඒකයි පෙර සංඥා නව සංඥා කියන්නේ. ඒක අපිට හීන පේන්නේ. ඒතයි හීන ඇතුළේ දෙයක් තියෙනවද? දැන් හීනෙන් අපි සැප දුක් විඳින්නේ නැද්ද? හීන ඇතුළේ අපිට ඇත්ත කියලා ඇත්ත වෙලානේ පේන්නේ හීනේ. එහෙමයි. එතකොට අපි ටීවී එක බලාගෙන ආයි සැප දුක් විඳින්නේ. ටීවී එක ඇතුළේ නෙමෙයිනේ අපේ හිතේනේ තියෙන කතාව. දැන් ඒක ඒකමනේ ඇත්ත ලෝකෙත් තියෙන. දැන් අපේ හිත ඇතුළේ ඔක්කොම කතාව තියෙන. දැන් චිත්තේ නියත ලෝකේ කියන්නේ නිකන් සිතුවිල්ලක් නෙමෙයි. මේකේ අතාර්ථයනේ. එහෙමයි. එතකොට අපි මේ මොකටද බාහිරක් ගැන කතා කරන්නේ? දැන් අපි නිවන් දකින්නේ සිතින් මිදිලා. සිත අවබෝධ වෙලා. එහෙමයි. සිතේ නියත ලෝකේනේ සබ්බ සංකාර සමතේ කියන්නේ එතනින්නේ මෙතන. එහෙමයි. ඔය බාහිර ආදේශකයක් විතරයි. එහෙමයි. බාහිර පළක් නැහැ. බාහිරේ අපි මේ දකින ඇයන කිසි දෙයක් බලන්නේ අපේ හිතේ සතුටක් තියෙනවා නම් බාහිරේ අපිට මොනවා තිබ්බද ගියක් ගිනි ගත්තත් එයා සතුටින් නම් ඉන්නේ. දැන් අල්ලපු ගෙදර හතුරෙක් ඉන්නවා. අපේ මිනිස්සු මෙහා පැත්තේ ගෙදර මිනිස්සු මොකද කරන්නේ? හරි සතුටින් ඉන්නවා. එහා පැත්තේ ගිනි ගන්නවා. ඒක මෙයාට සතුට වෙලා තියෙන ගේ ගිනි ගන්න එක. දැන් එතකොට එයාගේ හිතේ නේ සංඥාව තියෙන්නේ. මෙයා කාමට මෙහෙම කළා මෙයා කා මැරිච් එකම හොඳයි කියන මිනිස්සුත් ඉන්නේ. එතකොට මේ මොකද්ද මේ විකාරය? එතකොට මේක තනිකර මේ මායා ලෝකේ හිත ඇතුළේ ලෝකයනේ. එහෙමයි එහෙමයි. දැන් තේරෙනවද? තේරෙනවා. දැන් බාහිර දෙයක් ගැන කතා කරලා පාත්තේ වැඩක්ම නැහැ. වැඩක්. බාහිරයක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ නෙවෙයි. ඒ කියන්නේ මෙතන කතාව එහෙම අපිට නැජිවොත් තියෙනවා. ඒකයි කතාව හරි භයානකයි. වචන සේරම බොරුවක් වෙනවා. වචනෙන් කියන හැමදේම සංකාර මායාව ඇතුලේ වෙනවා. ඒකයි මේ වචන සේරම ලෞකිකයි කියන්නේ. මේක තනිකරම හැම වචනයක්ම තියෙනවා කියන එකයි ඔය වචනේ හැදෙන හේතුව. කොහොම කතා කරන්න කිව්වොත් ඉවරයක් වෙන්නේ නැහැ. ඔබතුමියට තව සෑහෙන වෙලාවක් කතා කරතයි. නමුත් ඊට වැඩිය වැදගත් වෙනවා අපි මේවා දේශනා දාලා තියෙන කොට. ඔබතුමිය හොඳින් විමර්ශනය කළොත් තව හම්බ වෙනවා. හා. පැහැදිලි කරනවා දැන් මේ සාකච්ඡාවල එක එක්කෙනා හිරවිච්ච තැන් තමයි මේ ගන්න ඉස්මතු කළා. නමුත් මීට කලින් දේශනා කරනවා ඔය කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ඊට අමතරව හතර සතිපට්ඨානය ගැන දර්ශනය ගැන ඊට පස්සේ මේ ක්‍රියාසිත ගැන ශුන්්‍යතාවය ගැන කතා පැහැදිලි කිරීම මාලාවක් ඔස්සේ මේ එන්නේ මේ අවසානයේ තමයි සාකච්ඡාව වලට ඇවිල්ලා තියෙන්නේ. මට මේ කෙටියෙන් මට මේ කියන සරලව මේ කරන දේ කියලා දුන්න සරලව දැන් ඔබතුමිය දන්නවා ඔබතුමියට හැබැයි දර්ශනය ගැන තවත් අර කියන දේවල් වලින් හිරවුණු තැන් සුද්ධ වෙන්නත් ඕනි බව පේනවා. ආ ආ ආ. ඒ කියන්නේ ඔබතුමිය ඔබතුමිය ඉස්සලා දකින්න ඕනේ මේ සිතුවිලිද මේවා කියලා. සිතුවිලි කියලා ඒක ඒක ඔබතුමිය දැන් නැත්තම් අර අවදියක් සිතුවිල්ලක් කරගන්න පුළුවන් නැත්තම් දාපේ සමහර අයට මේ ධර්මය අහනවා අහලා ඒ අය අවදියක් සිතුවිල්ලක් කරගෙන නින්නේ සමහර ගොඩක් අය අපිට පේනවනේ අපිට නැවතත් කතා කළා මේ අවදි වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියනවා බලකොට ඒක සිතුවිල්ලක් වෙලා ඊට පස්සේ ඒ අයටම ලොකු මේකක් එනවා පැහැදිලි කරාම ඒක සිතුවිල්ලක් තමයි කියලා යාට වැටෙනවා එතකොට එයාට වැටහෙනවා. එතකොට මේ අවදිය කියන්නේ සිතුවිල්ල නෙමෙයි කියන එක. දැන් ඔතන ආරේම අවදිය කියන්නේ මම ඒ තේරුම් මම ওই වචනවල දන්නේ නැහැ. අත්‍තරම දැන් දැන් නිින්දෙන් අවදි වෙනවනේ. එහෙමයි. ඕකම තමයි තියෙන්නේ. ආමේ. සිතුවිලි වල ලෝකයෙන් අවදි වෙනවා සත්‍ය ලෝකෙට. හරි දැන් තේරුණා. දැන් ඔච්චර වෙලාවම කතා කරේ ඔබතුමින් සිතුවිලි ගැනම තමයි එක එක විදියට. දැන් ඕකේ අන්තිම ප්‍රශ්නේ සිතුවිලි ගැනම තමයි තියෙන්නේ. සිතුවිලි අවදිය කියන්නේ මොකද්ද කියලා අහන්නේ සිතුවිල්ල වෙන් කරගන්න බැරුවයි. නෑ අර ඒ වචන වල කියනකොට ගැඹුරක් තියෙනවා. අපි හිතන තරම් මේ ධර්මයේ බොළඳ නැහැ. ඒකයි. බොළඳ තැනකින් ධර්මයේ දැක්කෙන එක අපේ වරදක්. මෙතන තියෙන්නේ මහා සසරක අවසානයක්. මේ ගෝර සසරක අවසානයේ අපි මේ අපි මේ අපිට තාම වැටහිලා නැහැ. තාම ගොඩක් අයට වැටහිලා වැටහිලා නැහැ. මේ භව කතරේ අවසානයේ කිය. මේ දකින්නේ මොහොත කියන්නේ. ඒක හිතන තරම් පහසුත් නැහැ. ඒක අතිශය ගැඹීරයි ගැඹුරුයි. ඒක සංඥාවත් එක්කලා Nirodhe කරා යන ගමන. ඒක ඒක සංඥාව කියන්නේ මේ මේ මේ සදාතනික මේක සදාතනික කතාවකට දකින්නේ මේ. ඒකයි මේ සබහාදාම් බවට පත් වෙනවා කියන්නේ. කෙනා නැති වෙනවා කියන්නේ. මේ මේ මේක ඇවිල්ලා මේ අපි හිතනා වගේ දැන. දැන් මේකම තමයි දැන් අපි මේ දකින හැමදේම අතීත සංඥාවන්නේ නව සංඥාවක් වෙන්නේ. එහෙමයි. ඒතකොට අපි අතීතය තුලමනේ ඉන්නේ සංඥාව ඇතුලේ. ඊනේ ඇතුලේනේ ඉන්නේ. එහෙමයි. ඊනේ අතීතයක්නේ තියෙන හැමදෙස්සම පෙර මොන හරි දැකපු අතීතයක් අලුත් වෙවි ඊනයක් විදිහට පරිවර්තනය වෙනවා රැට ඊනෙන් පේනවා. එහෙමයි. ඒකම තමයි මෙතනත් තියෙන්නේ. ඇත්ත ලෝකෙ. ඇත්ත ලෝකෙ කලින් දකින පොතක්මයි ආයි පේන්නේ. එහෙමයි. ඉතින් ඒකත් එතකොට වෙනස් වෙවි පේන ඊට වැඩිය හොඳ පොතක් ගැන හිතනකොට ඊට වැඩිය හොඳ එකක් ගැන හීනියම්ම වෙනවා. ඒකයි අபிසංකරණය කියන්නේ පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර අනිඤ්ඤාபிසංකාර සතරක් පෙන්වන්නේ ඒකයි. දැන් මේ සංඥාවක් මේක ඇතුලේ කැරකෙනවා අපිට ඒක පේන්නේ නැහැ. ඉතිරි වලට දකින්න බෑ. නමුත් මේක ඇතුලේ සංඥාව කතාවක් යනවා වෙනවම. අන්නේ Nirodhayak කරා යන්නේ. භව Nirodhe කරා යනවා. ඒක අපි කරන එකක් නෙමෙයි. ඒක අපිට සිතුවිලි වලට කරන්න බෑ. ඇත්ත කතාව සිතුවිලි මායාව ඇතුලේ තියෙන. හීනේ හීනේ කොහමද දැන් හීනේ කොහමද හීනේ ඉන්නකම් කොහමද යා හීනේ අවදි වෙන්නේ? එහෙනම් යා හීනෙන් කවුරු හරි අර කල්යාණ මිත්‍රාගේ පණිවිඩය කියන්නේ නැගිටවන්න ඕන. ඒක තමයි මේ කරන්නේ. ඔබතුමිය හීනෙන් අවදි කරන එකයි කරන්නේ. ඔබතුමීට ඇත්ත පෙන්වන්න යනවා හීනෙට එහා ගිය සත්‍යයක් තියෙන බව. එහෙමයි. එතකොට ඔබතුමී අවදි වෙන්න හදනවා මේ මේ මේ සංඛාර ලෝකෙට අදාළ නොවන පරම සත්‍ය කුමක්ද කියන දැනෙන දැනීමකට අවදි කරන්න යනවා. ඒකයි ලුණු රස වගේ මේක දැනෙන දැනීමක් මේක ඥානය කියලා කියන්නේ මේ ඥායස්ස අධිගමය කියලා නිවන් මඟ පෙන්නන්නේ. ඒක මේ මෙල්තා ගිය අනුසෝතේ නෙමෙයි. සිතුවිලි වලට කිසිම මේක මේක අපිට හිතලා කරන්නත් බෑ. මේක අපිට කරන්න පුළුවන් දේ තමයි මේ හිතේ ඇත්ත දකින්න එකම. නමුත් මේකෙන් අවදි වෙනවා වෙනම පරම සත්‍ය. මේ අවදිය ලුණු රහ වගේ දැන දැනීමක් කවදාවත් සිතුවිලි වලට ගන්න බෑ, කියන්න බෑ, පොතක ලියන්න බෑ, දැනෙන දැනීමක්. ඒකයි ඥානය කියන්නේ ඒ වගේම සීයයි නුවණයි අවදිය ඔස්සේ මේක Tamanටම දැනෙන දැනීමක්. Tamanට මේ සිතුවිලි මේ ලෝකෙට අයිති නැති ස්වභාවයකට තමන් අවදි වෙනවා මේ සත්‍යයකට අවදි වෙනවා සබහා දහමට අවදි වෙනවා දැනෙනවා. ඒ අවදිය යන්තම් මුලින් දැනෙන්නේ. පස්සේ පස්සේ තමයි ඒක ටික ටික ටික ටික විවර වෙලා මහා අවදියක් බවට පත් වෙන්නේ. එයයි එයයි ඇත්තටම මේ සත්‍ය. එයයි මේ ඥායස් අධිගමය කියන්නේ. මේකයි උදේවැය ඥානය කියන්නේ ඥානය කියන්නේ සිතුවිල්ල නෙමෙයි. සිතක් ඇතිවලා නැතුව බව දැනෙන්නේ ඥාණ්ටයි කියලා අපි කිව්වේ ඒකයි. හැබැයි ඒක සත්‍ය දකින මිදෙන අවධියක් තුලයි දැනෙන්නේ. ඒක එක දවසින් වෙන්නේත් නෑ. මේ දැන් මේ අද සිතුවේ සත්‍ය දකින්නවා කියලා මේ මේ එන එන සිත දැක දැක මිදි මිදි යන ගමන තුලයි මේ ඒ මේ සංකාර ලෝකෙටම අයිති නැති මොකද්ද අවදි වීමකට තමට දැනෙන දැනීමකට අවදි වෙයි කියනේනවා. ඔක ඇත්ත කතාව. ඒක හිතලා ගන්නම පුළුවන් එකක් නෙමෙයි. ඒක අවදියක්. ඒක සබාධාමයෙන් වෙන එකක්. අපිට කියන්න වෙන්නේ එහෙමයි. ඒක බුදුන් වහන්සේ පවා ඒක පෙන්නනවා හොඳට. මේක ඔරුව ඒකයි කියන්නේ මේක ඒක සිතුවිලි වලට ගන්න ගියොත් ඔරුව පෙරලෙනවා කියන්නේ ඒකයි. අර පාරුව තමා විසින් සාදාගෙන යා යුතුයි කියලා පෙන්නන්නේ ඕකතරණ සූත්‍රයේ. ඒ කියන්නේ තමන්ගේම මෙන්න මේ සිතේ සත්‍ය දැකලා මිදිලා යන ගමන තමයි පාරුව හදාගෙන යනවා කියන්නේ. එහෙමයි. හැබැයි එතනදී තමන් ඒ ඒ ඕනට වැඩිය දැඟලුවොත් ඒ කියන්නේ මේ අවධියට සිතුවිල්ලක් කරගන්න ගියොත් නැවත ඔරුව පෙරලෙනවා කියන්නේ සිතුවිලි වලට යනවා. ආයෙ සිතුවිලි වලින් එයා ඉන්නේ දිගටම. එයාට අවදි වෙන්න නම් එයා මෙතන මේ හැමතිස්සම සිතේ සත්‍ය දැකලා අවදියටම සිතේ සත්‍ය දකින තනම අවදියක් දකින්න. එතකොට මෙයා සත්‍යම අවදිය දකින්න ගන්නවා. මුලින්ම එයාට කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාව තුළ සිතේ ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කල යුත්තේ කියුවේ ඒකයි. ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කළ කුමක් කළ යුතුද? ස්වාමීනි අනාගාමී වීම සඳහා කුමක් කළද? ওই විදිහට බුදුන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි අරහත්ත්වය සඳහා කුමක් කළද? මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුත්තේ. මේ ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ එන අරමුණේ සත්‍ය දකිනවා කියන එකයි. ස්කන්ධයෙන් එන්නේ අරමුණ. මොකද්ද සිත කියන්නේ? සිතට එන අරමුණයි සිත කියන්නේ. එන අරමුණමයි ස්කන්ධය කියන්නේ. එන ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ අරමුණේ සත්‍ය දකිනවා කියන එකයි. එයයි නිවන් මාර්ගය. ඔබට කල හැකි වන්නේ අරමුණේ සත්‍ය දැකීම පමණයි. ඉතුරු සියල්ලම ඒකයි ආනන්ද හිමියෝ සක්මන් භාවනා කරලා වීර්ය කළාට නිවන් දකින්නේ නැහැ. එයා අත්හැරලා දාලා සැතපෙන්න යනවා. අන්නේ සැතපෙන්න යන වෙලාවේ පස්සද්ධිය තුල හාන්සි වෙන්න යනකොට සතර ඉරියවටම අයිති නැති ස්වභාවයක සාත්භාවය ලබනවා. ඒ කියන්නේ මේ මොහොතේ තමන්ට දැනෙනවා ඒ අවදි. අවදි වෙනවා අර සිතුවිලි වලට අයිති නැති සංකාර වලට අයිති නැති සත්‍යයට. නමුත් සිතුවිලි වල උපාදානයෙන් ඒක කරන්නේ අනකම් වෙන්නේ ඒක දැනෙනව නේද එතකොට? හිතලා කරන්න බැරි බවත් ඒ සූත්‍රය තුලින් පේනවා. ආනන්ද හාමුදුරුවෝ එහෙනම් හිතලා වීර්ය අරගෙන නිවන් දකින්න එපේ. එහෙම කියන්නේ නැහැනේ. උන්වහන්සේ ඒක අත්හැරලා සතපෙන්න යනවා. එතකොට නේද හාන්සි වෙන්න යනකොට රහත් වෙනවනේ ආනන්ද හාමුදුරුවෝ. අන්නේ වගේ තමයි. ඔබතුමිය හිතලා ඒ නිවන් දකින්න ගියාට නම් හිතලා කරන එකක් ඒ හිතලා කරන්න පුළුවන් අර සිතේ සත්‍ය දැකීම පමණයි. ඉන්හිහාට මේකේ ඉතුරු දෙක සබහාදාම ඒකනේ ආනන්ද හාමුදුරුවන්ටත් කියන්න බැරි. කොයි වෙලාවෙ රහත් වෙනවද කියලා. ඒක කාටවත් ඒකනේ එන බුදු හාමුදුරුවෝ ඒකනේ කියන්නේ මහා ආනන්දට කියනවානේ ආනන්දේ මම ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද වුන් වෙන කොහෙවත් යයිනම් මම කුමක් කරන්නද ආනන්දේ කියන්නේ. එහෙනම් බුදුනාහසේ කියනවානේ මම ඔක්කොම නිවන් දක්කනවා කියලා. බුදුන් වහන්සේට ඒක කරන්නත් බෑ. ඇයි ඒ? කෙනාටමයි සාන්දිටික කෙනාගෙම තියෙන දක්ෂතාවයටයි කුසලතාවයටයි ඒ සිදුවන්නේ. ඒ සබහා දහමට අනුවයි සිද්ධ වෙන්නේ. ඒකට වෙන කියන වචනයක් නැහැ. ඒක තව කාටවත් කරන්න බෑ. තමන්ගෙම ආශ්‍රව කෙලෙස් ස්වභාවයටයි ඒ ස්වභාවයේ ඒ කුසලය කියන්නේ ඒක දක්ෂතාවය. වැටහෙනවද? වැටහෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති කියලා සතර සම්මප්‍රදාන වීර පෙන්වන්නේ එනිසයි. උපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. අන්න. ඒ මේ සිතට එන අරමුණු වල ඒ සිතුවිලි කියන්නේ ඔක්කොම රාග දේශමෝනේ. කාම් භූමිය උපදින සිත්නේ. ඒක උපාන පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. ඒ සිතුවිලි ප්‍රහාණය කරන්න නම් එයා සත්‍ය දකින්න ඕනේ. චන්දං ජනේති වායමති විරියං ආරාති චිත්තම් පග්ගඤ්ඤාති පජාති කියන්නේ අන්නේ කටයුත්තයි. ඒ සිතට එන අරමුණේ සත්‍ය දැකලා චිත්ත ඒ සිත දැක්කොත් තමයි සිත দমনය වෙන්නේ. චිත්තම් පග්ගඤ්ඤාති පජාති කියලා. ඒ සිත එතනින් නිරුද්ධ වෙන පජාති ප්‍රහාණය කරනවා. සත්‍ය දැකලා චිතින් මිදෙන්නේ. ඒ එනේන සිතට ඒක කරන්න තියෙනවා. ඒකයි කිසිම සතර සමප්‍රදාන දීලා ඉතින් දිගටම ඉතින් කියන්න ඕනේ. ඔව්. ඉතින් ඔබතුමියට මේ ධර්මයේ ඕන තරම් ඔබතුමිය අහලත් ඇති. නමුත් දැන් නම් ඔබතුමිය නිවැරදිවම ගලපගෙන යනවා. ඔබතුමිය දැන් සත්‍ය දකිනවා. ඔබතුමිය දැන් අවදියට පොඩ්ඩක් සිහිය පවත්වන්න. එතකොට ඔබතුමියට ඒ අවදිය තව තව හොඳින් ප්‍රකට වෙන්න ගනීවි. දැන් ඔබතුමිය දන්නවා මෙහෙම දෙයක් වෙනවා කියලා. හැබැයි ඔබතුමිය දන්නවා දැන් ඒවා කාට හරි කියන්න ගියොත් ආයෙම පිරිනවනවා කියලා. ඔබතුමිය දන්නවා සාන්දිටික දෙයක් කියලා. ඔබතුමිය දන්නවා අවසානයේ රාහත් වෙන කෙනෙක් නැති බව. රාහත් භාවය කියන්නේ කෙනා නැති වෙනවා කියන එක. කෙනා නැති වෙනවා. හරි. එහෙනම් ඔබතුමිය ජීවන කරායයි. එහෙනම් ඒකාන්තයෙන්ම නිවන් දකින්න හේතු වෙයි. ඉතින් මේ බුද්ධ තෙරුවන් සරණ යන හැටි ඉතාම වැදගත්. බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ. දන්නව නේද ඔකනේ? එහෙමයි. ඔබ වහන්සේ දේශන අහනකොට මට ගොඩක් සැබෑ ලෙසම තෙරුවන් සරණ යන ආර්යයන් වහන්සේලා ඇත්තටම මේ බුද්ධෝත්පාද නාලිකාව තුළින් ගිහි වෙනවා. නේද? එහෙමයි. ඔව්. අහුණාද? එහෙමයි. ඒක මට කියවේක. සැබෑ ලෙසම තෙරුවන් සරණ යන යන ආර්යයන් වහන්සේලා මේ බුද්ධෝත්පාද නාලිකාව තුළින් බිහි වෙනවා. එහෙමයි. බලන්න ඇත්තටම අපි මැටි ෆිල්ම් එකකින් පුළුවන් ද අපිට බුද්ධන් සරණන් යන්න. ඒක වෙන්නේ නැහැ. ඒක රූපයකට ගැට ගහලා පොතකට ධර්මයේ කියලා ගැට ගහලා සංඝ කියලා අපි තවත් රූපයකට ගැට ගහලා හරියන්නේ මේ සිතේ සත්‍ය දකින තැන මිදෙලා ඒ සත්‍ය තමයි සිතුවිලි වල ඉන්න තන් අපි ඉන්නේ අසරණ වෙලා. ඒකට සරණ තියෙන්නේ මේ සත්‍ය දකින තැනයි බුද්ධ ස්වභාවයට අවදි වෙන එකයි. සත්‍යයට අවදි වෙන එකයි. එතකොට අපිට සරණක් නැහැ වෙන. අපිට තියෙන්නේ සිතුවිලි වල අපි දැක්ිනවා නම් ඒ සිතුවිල්ලක් ආවොත් ඒ සිතුවිල්ල සත්‍යයක් නෙමෙයි කියලා. එතකොට අපි සිතුවිල්ලට ඒ සිතුවිල්ල වලින් මිදෙනවා නම් අන්න එතනයි අපි ඒක දකිනවනේ මේ සිතුවිල්ලක් කියලා. එතකොට බාහිර කවුරුවත් මරන්න යන්නේ නැහැ, ගහන්න යන්නේ නැහැ, බලින්න යන්නේ නැහැ. ඒ තමන්ගේම සිත බව දකිනවනේ. දකිනවා. එතකොට එයාට නැද්ද එතන අසරණ කමින් මිදෙන්නේ නැද්ද? අන්න එතනයි තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. සිතවිලි වලින් මිදෙන ඒකයි නත්ති මේ සරණාගඤ්ඤම් බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ. ඒකයි මේ ධර්මයේ දකින තැනයි මේ ධර්මතාවයේ දකින අර අපි කිව්වේ දෙයක් කියලා දෙයක් නැහැ. බාහිර දෙයක් කියලා දෙයක් නැහැ. මේ ධර්මතාවයේ දැකීමයි. අත්‍තරම ධම්මං සරණං ගච්ඡාග. නත්ති මේ සරණාගඤ්ඤම් ධම්මෝ මේ සරණං වරන්. සිතට එන අරමුණ සත්‍ය දැක දැක මිදි මිදි යන ගමනයි සංඝ කියන්නේ. නත්ති මේ සරණාගඤ්ඤම් සංඝෝ මේ සරණං වරන් කියන්නේ. අන්න එතනයි තෙරුවන් කියන්නේ. ඒ ලෙසයි සංඝං සරණං ගච්ඡාමි. අන්න එතනයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඉතින් මෙන්න මේ සත්‍ය අවබෝධ වෙනකොට මෙයා අවදි වෙන්නේ මේ මේ ස්වභාවයට මේ සියල්ලම එක වෙනවා. සියල්ලටම ආදරයක් ඇති වෙනවා. මේ මහා ආදරයයි ඒ බුද්ධ ස්වභාවය මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ ඒකයි. දැන් මෛත්‍රී බුදුන් උපදින්නේ මැරිලාද? මරණය කියන්නේ සිතුවිල්ලක් නම් පවතින එහෙම එක දිගට තියෙන සිතකුත් නැත්තම් මේෂණේ විතරන මේෂණියත් ඇති වෙලා නැති වෙනවනේ. සිංහා සම්මුතිය තුළ මරණය කියන්නේ පොත දකින්න වගේම සිතුවිල්ලක් න ะ. සිතුවිල්ල. තමන්ගේ රූපෙත් තමන් කණ්ණාඩියෙන් දකින්නේ පොත වගේම බාහිර එකක් සිතුවිල්ලක් න ะ. සිතුවිල්ල. ඒක සත්‍යයක් නෙමෙයි. පොත කියලා බාහිර දෙයක් නැත්තම් හිතෙත් නැත්තම් පොතකුත් නැහැ. තමන්ගේ රූපෙත් බාහිර කියලා එහෙම දකින්න කණ්ණාඩියෙන් ඒකත් පොත දකිනවා වගේමයි. ඒකයි මේ රූපේද ආත්මය කියලා අහන්නේ ආත්මේද රූපේද කියලා අහන්නේ. රූපේ තුල ආත්මයක් තියෙනවද ආත්මේ තුල රූපයක් තියෙනවද කියලා අහන්නේ. නෑ ඒක දෘෂ්ටියක්. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඒකයි. රූපං අත්තතෝ සමනුපස්සති අත්තනීවා රූපං සමනුපස්සති රූපස් මින්වා අත්තානං සමනුපස්සති රූප වත්තං වා අත්තතෝ සමනුපස්සති කියව එකයි. මේ ආත්මීය කතාව දෘෂ්ටියක් බොරුවක් මරණයත් බොරුවක් වෙනවා එක දිගට තියෙන හිතක් නැහැ එහෙනම් අවුරුදු අපි කියවනේ අවුරුදු 5 බෝනික්කට කැමති අවුරුදු 10 දී 5 67ට කැමති එතකොට අපි කියවනේ එහෙනම් අවුරුදු 15 දී ඕලෙවල් වලට කැමති අවුරුදු 20 දී ගෑල්ලා පිරිමි ළමයි ගැන හිතන්නේ ඊට පස්සේ අවුරුදු 30 40 වෙනකොට දරුවෝ ගැන ගෙවල් දොරවල් ගැන හිතන්නේ ඊට පස්සේ අවුරුදු 50 60 වෙනකොට මුණුපුරෝ ගැන හිතන්නේ ඊට පස්සේ දිව්‍ය ලෝකයක් ගැන හිතනවා 70 වෙනකොට ඒ එතන එතන සිතම යනවා ඇති වෙවි නැති වෙවි එක සිතක් පවතින නැහැ. එහෙනම් බෝනික ගැන තාමත් හිතන්න ඕනේ කිව්ව එකයි. එහෙම නේද? එහෙමයි එහෙමයි. එතකොට මරණය බොරුවක් වෙනවා නම් මර බියක් කොහෙද තියෙන්නේ? මැරෙන්න කෙනෙක් ඉන්නවද? මේ ක්ෂණය විතරයි කියලා දකින කෙනාට සම්මුති මරණයක් හම්බ වෙන්නේ මේ ෂණය මේ ෂණය විතරයි මේ ෂණය ඇති වෙලා නැති වෙනවා එච්චර. මේ දකින කෙනා අනිවාර්යෙන් මොහොතට අවදි වෙනවා. ඒ මොහොතට අවදි වෙනවා කියන්නේ මොහොත පමණයි. මේ මොහොතේ කෝල් එකක් දුන්නත් ඔබ හෙට දවසේ කෝල් එකක් දුන්නත් ඔබ ලබන අවුරුද්දේ කෝල් එකක් දුන්නත් ඒ කෝල් එක දෙන මොහොතේ තියෙන මොහොත විතරයි. සිතුවිලි වලින් එහා ගිය මේ මොහොත තුල තුන් කාලයක් නැහැ. මේ දැනුත් වෙනවා ඒක. ඔව් අතීතය කියලාත් නැහැ. අතීතයත් මේ මොහොතේමයි අනාගතය කියලාත් නැහැ. ඒකත් මේ මොහොතේමයි. මේ මොහොතේ තියෙන සත්‍යයක් නෙමෙයි. මේ සියලු සංස්කාර සමතේ වෙලා මේ අවදිය උනේ නැත්තම් තමයි පුදුමේ. මේ සත්‍ය ධර්මය ඇහෙනම් ඒ ඇසීම තුළම ඒ සුතවත් භාවය තුළම ඒ සත්‍ය සත්‍ය ඥානය තුළමයි ඇත්තටම දර්ශන සමාපත්තියට ධර්ම ශ්‍රවණය කිරීමයි ඒට හේතු අන්න එතනයි දිට්ඨිංච අනුභගම්ම සීලවා මේ දිට්ඨිය සත්‍ය දසින කෙනා දිට්ඨිංචට එන කෙනා මේ දවය අවදිය මොහොත කියන එකට එනවනම් ඒ කෙනා ඇත්තටම දික්ඛිජ අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනේය ගේදන්නයි ජාතු ගබ්බසේම් පුණ්ඩරේති නැවත උපතක් නෑ. උපතක් තියෙන ලෝකයක් තියෙන එපැයි. එහෙමයි. දැන් ලෝකයක් කොහෙද තියෙන්නේ? මේ කියන හැම දෙයක්ම සිතක නම් සිතක් කියලා දෙයක්වත් නැත්තම් කොහෙද දැන් ලෝකයක්? නේද? මොහොත පමණයි කිව්වේ ඒකයි. මොහොත තුල සබහා දහමයි කිව්වෙත් ඒකයි. දැන් මෙතන මෛත්‍රී බුදුන් කියලා උපදින්න කෙනෙක් නැති බවත් තේරෙනවා මේකත් මේ මොහොතේම කියලා දන්නවනම් මේ කෙනාට වෙන විකල්පයක් තියේද? මේ සත්‍ය අවබෝධ වෙන කෙනෙකුට වෙන විකල්පයක්වත් නැහැ. වැටහෙනවද මේක කොයිතරම් ගැඹුරුද කියලා? ගැඹුරුයි. ගැඹුරුයි මේ ශරණයක් පවතින්නේ මේ. මේ කතාවට එනවා කියන්නේ ලෝකෝත්තර භූමිය දකින්නවා කියන්නේ ආයි කොහෙන්ද භවයක් ඉතුරු වෙන්නේ? භව නිරෝධෝ නිබ්බාන. එතන එතන නිරෝධ. එතන එතන නිරෝධයි ඔබතුමිය දැන් පුදුමාකාර ධර්මයක් අහලා තියෙන්නේ. උඩුකුරු යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ ඔබතුමේට දැන් තමයි දැනෙන්නේ මොකද්ද වුණා වගේ නේද ඔව් ඒක තමයි කියන්නේ බුබාන්සේගේ ධර්ම ධර්ම දේශනා ආනකොට ඒ වෙන දේවල් කියන්න බැරි දේවල් කියන්න බෑ මට මොකද්ද කියලා ඒක වෙනසක් වෙනවා එච්චරයි සත්‍ය ධර්මේ නම් සත්‍යයි ඒ සත්‍යයි මේ සත්‍යෙන්තර දෙයක් නෑ ඒකයි අවිද්‍යාව තුලයි නොදන්නකම තුලයි අපේ සියලු රැවටින් තියෙන්නේ ඒ අවිද්‍යාව ප්‍රහීණයෙන් අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට එනවා. අන්න ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යතිදත් සබ්බ සංඛාර සමතෝ සියලු සිතුවිලි සංස්කාර සමතේ වෙලා සබ්බූපති පටිනිස්සග්ගෝ මෙතෙක් යම් කිසි දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා තමන් අල්ලගෙන උපදී විදියට ගොඩ ගැහිලා තිබුණා නම් ඒ සියල්ල දිය වීගෙන සබ්බූපති පටිනිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන අන්නේ තමයි ඔබතුමිය දැන් ගමන් කරන්නේ சார் சார் சார் தேர்வான் சார் மாதிரி தேர்வான் சார்